හදගෙන කියලා නම මොකද මේක සම්මාන ප්‍රකටකම් කරලා ප්‍රකාශ කරනවා බහාරණයට ඒක සම්පූර්ණම කරන්නේ ඒකෝනේ කියන්නේ වචනේ දා හදගෙන කියලා නම මොකද මේක සම්මාන ප්‍රකටකම් කරලා ප්‍රකාශ කරනවා බහාරණයට ඒක සම්පූර්ණම කරන්නේ ඒක මුත්‍තිගිනේ වචනේ දක්ෂණය වෙන ඒ මහත් භාවනාව කරන කාර්යය ආදිනේ යන්නේ දේශනාවට තමයි මේ නිසානේ දේශනාව බොහෝ දෙනෙක් මේකට සෑම දෙනාටම ප්‍රයෝජනය ගන්නට පුළුවන් දේ කියන කතාව අත්නොත් තමයි ඒකයි තමයි කරන දෙනාටම ප්‍රයෝජන ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙන ආකාරයෙන් ඒ දේශනාව ඉදිරිපත් කිරීමකට බලාපොරොත්තු වෙනවා සදාන අපි කතා කරන විමර්ශනය විමර්ශන කරන මහත් සාමාන්‍ය අදහස මේකත් නිමතේ. ඒ බොහෝ සෝතරවල අපනවා විමර්ශන විමර්ශනයකින් සදානවා කියන්නේ. මේ අදහස් ඕක නිදහස් වෙනවා කියලා දැනගන්නවා කියන එකයි අදහස. මේ විමර්ශන කියන්නේ පොඩක් දෙකක් වෙනවා. ඒකෝ විමර්ශන පඤ්ඤා විමර්ශන. ඒක විමර්ශන පඤ්ඤා විමර්ශන. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන දෙකේ දේශෝ ආසනං කයානාසං ඒකෙම කියන පඤ්ඤාවෙන් කියන දෙකේ ධර්මයේ සම්මදිනා සත්‍යපස්සාවට සම්පතේවිද තිබෙන පාඩේ. ඒකේ අදහස මොකයි මේ සාසනීය මහන්සියෙන් වන ආස්තවන ක්ෂේත්‍රවල ආස්තභාවයට පස්සේලා හේතුව විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, සංඥා සංස්කප්ත උපසම්පදේ යෙති දෙවියන් මොනෝදී කියන සමාන කියන අවබෝධ කරගෙන ඒ විමුක්තියට පිටපත් කරගෙන වාසය කරනවා කියන එකයි අදහස්. මේ අදහස් කරන්නද පුළුවන්. දැන් මේ කතාව වෙනකොට අඳුරේ අපිට දැක්කම බෝල් කතනවා මේ විශේෂ මොකද පඤ්ඤා විශ්ලේෂණයට පත් කරන උගන් බල උත්සාහන විස්තරයක් අපිට ප්‍රකාශ කරලා අපිට සමාජයකට දැනගන්න බැරි සාස්ත්‍රිකුණා ඒක තමයි ඒක නිසා අද මේවා අත්දැකීම් විතර පුළුවන් ධර්ම මොනවා ගැළවී කියන ධර්ම නෙවෙයි සෝතේ හේතෝ විමුක්තිය කියන ගැනම ඉස්සලා බලන්න කතා කරනවා හේතෝ විමුක්තිය කියන අදහස් කරන්නේ සිතේ නිදහස් භාවය බොහෝ දෙනෙකුගේ සිත නිදහස් නැහැ. විවිධ දේවල් වලින් සිත තේරලා තියෙනවා. කෙලෙස් වලින් තේරලා, විවිධ පිටිවිදි වලින් තේරලා, නැත්නම් කුසල ධර්ම, කුසල කාමක පිටිවිදි වලින් තේරලා, අවල ආස්වාද පිටිවිදි වලින් හරි සිත තේරී පවතිනවා නම් ඒ සිත සිත්ෝ සිතන්නේ ශූන්‍ය ශූන්‍යතාවයට ශූන්‍යතාවයට පස්සෙ සිතන්නේ ඒක තේරුම් සිතක්. මේ දේවල් වලින් නැති දෙයක්. එතකොට මෙන්න හේතු විමුක්තිය ගැන සිත නිදහස් වෙනවා කියන්නේ මේ උපරිම අවස්ථාවකට දැනනවා ප්‍රකාශ කරන්නේ අපුප්පාමිය හේතෝලනක. මේ අහල ඇති අපුප්පාමිය හේතෝලන ස්ථානන්ත මහදාතේ නැත්නම් එකොනම් බවස්ලාගේ පාට. මගේ ජීවිතය අපෝත් මගේ නිරුක්ති අපෝත් කියන්නේ කියන්නේ කවදාවත් දෙද වෙන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන අදහස. අපෝත් කියන්නේ අපෝත් පාපියක අදහස. මේක ධාතිය කියනවා මේ මොකක්ද කියලාදීමක් නෑ ආදීයි මේක පස්සේ කියන වාක්‍යය. ඒකෝට අකුප්පා ජේතෝ එන්නේ මේක රහස්‍යෝ කෙනෙක් පමණක් අත්දැකෙන එක. මේ අදහස රහස්‍යෝ කෙනෙක්ගේ පිටත දැකීමා විමුක්තියට කියලා එකක්. මේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන විමුක්තියට විමුක්තිය කියපදානා කියන දාර්ශනික පස්සේ ඉන්ද්‍රස්නාන් කියලා දැනගන්නවා කියන කතාව ඒ විමුක්තියට උද්ගතෝ කෙනාට පමණක් අදාළ වන්නේ. ඒ විමුක්තියේ ස්වરૂපය මොකක්ද? කුසල සිතේ ඉඳලා ඒක නිස්සලම දැනීම මාත්‍රයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ පොදු දැනීම මාත්‍රයක් පමණ කොහේ දිගටම ගලාගෙන යනවා. ඒ දැනීම මාත්‍රය තුළ කිසිවක් හිතන්නට බෑ. හොඳ හොඳ දෙයක් හිතන්නත් බෑ, නරක දෙයක් හිතන්නත් බෑ, හිතන්න අපතල් කිසිවක් හිතන්නත් බෑ. ඒ කිසිය ස්වરૂපයේ පොදු දැනීමක් ඇතිවීම පමණයි. දැනීමක් දිගින් දිගට දිගින් දිගට ගලාගෙන යන පමණයි මේ ඒ කිසිය ස්වરૂපය. එතකොට ඒ කිසිය තුළ කිසිම දුසන් අපිට සංස්කාර ධර්මයක් දැනෙන්නේ නැහැ. නිරාය ආකාරයෙන් සිතිවිලි බහලා යනවා ඒකම සිදුවනවා. අබක් කියනවා සිතන්නට පුළුවන්, හරක් කියනවා කතා කරන්නට පුළුවන්, අවශ්‍ය නම් මොනෙන්ද කරන්නට පුළුවන්. ඒ එතකොට ඒක නැති වෙනවා අනිත් සෑම අවස්ථාවලදීම ඒ අපස්පාදයේ මුඛ්‍ය නැත්නම් උමුස්සක දෙන අවස්ථාවේදී පිට නිස්සලව ඔහේ පවතින දැනීම මාත්‍රයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා ඔහු එවැනි කෙනෙකුට පිටකොළ ඉස්තරවද අරමුණක් අරගෙන කිසිම ආකාරයක පිටින්ද ඇතිවන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දක්වන සමන්විතේක්ෂාව කියලා කතාවක් ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හය සම්බන්ධ සීතන උපේක්ෂාව අංග හය තුන උපේක්ෂාව තරංග උපේක්ෂාව වශයෙන් දක්වනවා. එතෙන් මේ තරංග උපේක්ෂාව කියන්නේ ඇහැර රූපේ දැක්කම දැකීම මාත්‍රේ මනාවතිනවා. ඒ පිළිබඳ හොඳ රූප රචන අද රූපයක් කියන්නේ ඒක නෙවෙයි. මේක නාස්තමේ පැත්තේ නම් මේ දුක් වේදනා නම මොනවද නැහැ. දැක්කා දැකීම මාත්‍රෙම සිත දැල්සන ඒ වෙනාට ඒ අනුබන සිත්තුම සිතෙන්දක් කරනවා. සිතේ සිතම සම්භාවිත තියදී නැති මාත්‍රම පවතුනා ඒ වෙනාට සිතේ කිසිම පලායාමක් නැහැ. මේ විදිහටම තුන් කියන්නත් තුනේ කිසිම ආකාරයකට මේ ගැන මතක ගන්න නැතුව සිත නිදහස් වෙලා තියෙනවා සෑහෙන දෙයකින්. ඒක නිසා ඒ පස්සේ කියන්නේ අවිද්‍යාව නිරෝධා සංඝාර නිරෝධය කියන කතාවෙන් මේකත් උද්දත් මනාලට පස්සේ අවිද්‍යාව නිරෝධය නැතිනම් අර පිටකල දරාගෙන යන සංස්කාර ධර්මයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා මේ සත්‍යය තමයි හේතෝ මුක්තිය කියන නිදර්ශන සත්‍යය අපෝක්ෂා නියෝගේ සෝමනක් මේ හේතෝ මුක්තිය තමයි නිදර්ශන හේතෝ මුක්තිය කියලා අපිට දක්වන්න පුළුවන්. ඒකට ඒ සිතේ කිසිම දෙයක් නෑ. තමන්ගේ පංචස්කන්ධ ලෝකේ අරගෙන බලනවා, රූපේ අරගත්තා, වේදනාව ගත්තා, සංඥා සංකාර විඥාන ගත්තා කිසිවක ඒවායි බැඳිලා නෑ සම්බන්ධ වෙනවා. නැත්නම් බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඥා ගත්තා බැඳිලා නෑ. නැත්නම් නිවන ගත්තා නිවනත් බැඳිලා නෑ. මේක නිවන්නේ විශේෂයෙන්ම තේරෙන කතාවක් වගේ. මේක දැනෙන්නේ. මම කියන්නේ එතකොට ඒ තත්ත්වයේ රහස්‍යෝපණය කියලා අනුකූල කෙනෙකුට ලබන්නට නිවැරදි ආකාරයෙන් රහස්‍යන මොකද මොනකමකට සමානයි කියලා දැක්වෙන්න පුළුවන් වන්නේ. ඒක කිසිම දෙයකට අවදාසම් දෙන්න පුළුවන් දැනෙන්නේ නැහැ. ඒ ඊට පහළ තියෙන. ඒ කියන්නේ මුලින්ම කොන්ටේකෝන සිතක් අපිය කතා කරේ. ඊට පහළ තියෙන සෑම ධ්‍යාන මට්ටමකම සමතරයෙන් භාවනා කරලා පස්සේ වෙන ධ්‍යාන මට්ටම් කියලා රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන මේවාටත් හේතෝන සිත කියලා කතා කරනවා. මේ සමහර අහලා ඇති මෙත්තා, මෙත්තා විශේෂී සෝමත්‍ය ආසීතයි භාෂායි බහිනකටයි අනුකටයි මතකටයි අනුකටයි පරිචිතයි සමාරද්ධාවේ මේ කාර්ය සංස්ථා පාඨ සමාධිය වශයෙන් ඔය මෛත්‍රී චේතෝන කියන ආනපනස 11ක් විස්තර කරන පාඩය. මෙත්තා චේතෝන කියන මිනිස්සේ පාද කරගන්න ධ්‍යානයකට පිටපත් වෙනවා. අපි ඒකට කියනවා මෙත්තා චේතෝන කියලා. දැන් මෙත්තා චේතෝන කියන බුදුහාමුදුරුවෝ කියනවා සුභ කර්මවල මෙත්තේ මෙත්තා චේතෝන කියන ආදාන ආදී වශයෙන් දක්වපත් වෙනවා. මේ සුභ කියන ඒ විමුක්තියට සුබ විමුක්තියටපත් වීම බලනකොට නිස්සාරයේ තෝරන්නේ පවතිනවා කියන එක නේද? මෙතන නිස්සාරයේ තෝරන්නේ කියන කතාව. ඊළඟට කරුණාව පාඩක කරන ධ්‍යානයකටපත් වුණා නම් කරුණා චේතනම චේතනයකට ප්‍රකාශ කරන්නේ. ආකාසානන්තයන් පරමාණු විශ්වයේ කරුණා චේතනම කියනදාම කියලා හැම දක්වන්නක් තියෙනවා. ඒ විදිහට තමයි කරුණා චේතනම ප්‍රකාශ කරන සූත්‍ර පාඩක වෙනවා. එතකොට මුදිතාවෙන් චිත ධ්‍යානවලටපත් කරනවා මුදිතා චේතනම කියන උපේක්ෂාවෙන් ධ්‍යානයකට පිටපත් කරා නම් උපේක්ෂා චේතනම කියන. මෙතන චේතනම කියන එක නම් අදහස් කරන්නේ ඒ ධ්‍යානයකට පිටපත් කරනවා පස්සේ ධ්‍යානයකට පස්සෝ කෙනෙක් දන්නවා. ඒකට හිතට කිසිම සිතුවිල්ල අරමුණක් එන්නේ හිත නිස්සලව සාන්තව නිවිදිය තත්ත්වයක නොවේ පාටි. ඒ ධ්‍යානය ඒ ධ්‍යානයේ තිබෙන කාලය දක්වා ඒ අනිස්ථානතර කාලය පුරාම ඒ ආකාරයෙන් පාදිනවා. වෙනස් සිතේ ධර්ම කිසිවක් එන්නේ නැති නිසා සිත නිදහස්. ඒක නිසා අපි ඒකට කියනවා හේතෝ විමුක්තිය. ඊළඟට අරූපාවචර ධ්‍යාන කියන ආපාසනායි සාධන උදාන සාධන ආපිතාන ඥාන නිරසන්න ආසනායතන කියන අරූපාවචර ධ්‍යාන. මේකට හේතෝ විමුක්තිය කියන කතාව කියනවා. ඒක අරූපාවචර ධ්‍යානයට වඩා ඉහළ හේතෝ විමුක්තියක් දැන. මේ කවර ආකාරයේ කියන හරි සමත වශයෙන් භාවනා කිරීමෙන් ඇති වෙන ඒ සිිතේ නිදහස් භාවයට හේතෝ විමුක්තිය කියලා අපිට පාස්ස කරනවා. ඊට අමතරව අනිත්‍ය හේතෝ විමුක්තිය අසුනිත හේතෝ විශේෂ සංයතකයේ කොරන කියන වචන පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සංස්කාරය විදර්ශනා පැත්තට බර වෙනවායි. අතිවන්‍ය සංකල්පයෙන් ඇති වෙන චේතෝ සමාධියක් තියෙනවා කියලා ඒක තමයි අපි මේ දක්වා උත්තර දෙන්නේ. මේ අනිත් චේතෝ සමාධිය අපිට සම්දේතෝ සමාධිය නැත්නම් චේතෝ විමුක්ති කියන වචන භාවිතා භාවිතා කරනවා. මේ සංස්කාර ධර්මයන් කියන්නේ සම්මුතිය සංකල්ප ලෝකයේ බාහිර සංකල්ප ලෝකයේ කොහොමද මේ සම්මුතිය සංස්කාර ධර්මයන් මාර්ගයෙන් මේ වේදී සත්‍යම් ඒ කියන්නේ අපි අතදිහා දෙවොත් මේ මත කියලා සත්‍යයක් අපිට කියන්න තියෙනවා. සමන් මේ ශරීරය ගත්තොත් වගේ කියලා සටහනක් තියෙනවා. මලක් දැක්කොත් මල කියන සටහන පිටට වැටෙනවා. මේ සටහන කොහොමද නිමිති සම්පූර්ණ සිතේ නිවිවිය විමුක්ත සිත නිවිවිය පසිතෙන් දහස් වෙන සටහන් වලින් නිකුත්. අන්න ඒකට කියනවා අනිත්‍ය සීපෝ විමුක්තිය කියලා. ඒ වගේම මේවා සබයි කතායි කියලා ඉන්දෙකින් දහස් සමාධිපස්සේ මේවා ඒකාන්ත වශයෙන්ම ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථන සපාදක සංස්කාර නොමි කියන අදහසේ දීලා ඒ ඒකෙන් තියෙන විමුක්තියක් තියෙනවා ඒකට අත්සන්නට දේශනා කියලා කියනවා ඒ වගේම සෝමිය වශයෙන් දර්ශනය වීමතම ප්‍රඥාව තුළ මේ ඔක්කොම සංස්කාර ධර්ම ඉස්සෝ ධර්ම වශයෙන් දැකීම තුළින් ඒ සංස්කාර ධර්මයන් ඉතිරියම දකින්න තුන සම්පූර්ණ කාර්යය තියෙනවා ඒ සෝමිතාවලට කියනවා අපිට තේරෙන්නේ ඒකවලත් ඒක අපිට තේරෙන්නේ අපේ ඉතින් පස්සේ තේරෙන්නේ තේරෙන්නේ. මේ විදිහට තේරෙන්නේ රාශියක් හොඳයි. එතකොට ඊට පස්සේ කියන්නේ සංඥා වෙන කෝෂය. ඒ ඊළඟට විශ්ලේෂ කරන්න තියෙනවා. ඒක සෝතවන කියන පස්සේ කන්නාවේ මුලින්ම ගාමන කතාව කරලා තියෙන්නේ. මොකද බොහෝ විට මේ පොත්පත්වල හේතුන්ට පරිණාමයක කියන දෙක විස්තර කරලා තියෙන ආකාරයේ ප්‍රායෝගික වශයෙන් කිසිම වැදගත් වන ආකාරයේ නියම ඉඩක් කරලා තියෙනවා. ඒක කිසිම වැදගත් භාවයක් නැහැ. පස්සේ භාවයක් තමයි. ඒකෝට අර අපස්සා චේතෝනක් කියන මා කලින් එකක් ප්‍රකාශ කළා යම් කෙනෙක් සහත්පහ වෙන්න පස්සනා නම් සමාජයකට ප්‍රතිසන සංස්කාර නැතෝ අපස්සා චේතෝනක් කියන පස්සනා නම් ඒ චේතෝනක් කියන පසු ඇතිවන සංඥා චේතෝනක් කියන්නේ ඒ කියන්නේ ඒ අපස්සා චේතෝනක් කියන එකත් අනිත්‍ය ධර්මයක් කියලා දුක්ඛ ධර්මයක් අනාත්ම ධර්මයක් සංස්කාර ධර්මයක් කියලා හරියට පැහැදිලිව හිතට වැටෙන යනකොට මේ සීතලෙන් තියෙන නිලසිත සම්පූර්ණ සාන්තියට යනවා. බෞද්ධයන් දුරකථනයෙන් කතා කරපු එක්කනම ප්‍රකාශ කළා ඒක එහෙම සමන්තම අවබෝධ වෙනකොට මුළු ඇඟම සම්පූර්ණම සීතලලා තිත නිවිලා තිත නතරලා එහෙමම බලතිව වගේ ඔතේ කියලා හරියට තියෙනට පුළුවන් වෙන කියලා කියනවා. එතකොට මට කියන්නේ ලොකු සපතක් දෙතනයි විදිහට මේ මාධ්‍යයෙන් ප්‍රකාශ කරනකොට. එතකොට මේ පඤ්ඤා විමුක්තිය කියන එක ලබන්නට සාමාන්‍ය කෙනෙකුට බෑ. උපරිම වශයෙන් කතා කරනවා බහත් වෙච්ච කෙනෙකුට පඤ්ඤා විමුක්තිය ලබන්නේ. ඒක අමතරව පඤ්ඤා විමුක්තිය ලබන්නේ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අර අනිත් අකුප්පටේතෝ මුකුප්පට පස්සමල පසුව මේ සත්‍යය මරණ මොහොතට පත් වුණාට පස්සේ මොකද සිදුවන්නේ මේ සත්‍යයට කියලා හරියට පැහැදිලිව මොනින් දකිනකොට අන්නාතේ ප්‍රමුඛ කියන එක තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් සම්පූර්ණම අසල සංස්කාරයන් ගැන දකිනවා. අනේක පඤ්ඤාසේ සෝමසේ කියලා ප්‍රකාශ කරන ඒතරම අවස්ථාව. මේක පහළ තියෙන අනාගාමී ඵල සමවත්, සකදාගාමී ඵල සමවත්, සෝවාන් ඵල සමවත් කියනේවත් පඤ්ඤා විමුක්තිය කියන එකට අන්තර්ගත කරලා ඒකට අතුලත් කරලා අපිට කතා කරන්නත් පුළුවන්. එතකොට මේ නෑනිය අද්දකපු අද්දකින් අනිත්‍ය දුක්ඛ මානාදී වශයෙන් විමර්ශනය කරලා සිටින විට මුළු කර්ම සම්පූර්ණයෙන්ම කලවරක් වෙනවා කියන එක හේතු විමුක්තිය කියන අපරෝධක දර්ශනය වීම. මේකයි අද්දැකීම. එතකොට මෙතනදී මේ මහාට යෑමට නම් පිළිපැදීක කණුන් දෙකක් තියෙනවා මේ කණුන් දෙක කියලා මේ සංඥාත්මක ප්‍රයෝජනයක් දැක්වෙන දැක හැකි වන ආකාරයේ කර්ම කීපයක් පිළිපැදීමට අපි බලාපොරොත්තු වෙනවා මේ දැන් කියන කර්ම මේ සංඥාත්මක ප්‍රයෝජනයක් මනකට කරනවා එතකොට මේදී පිළිපැදීක ප්‍රධානම කාරණාවක් තියෙනවා මම මේ අත්දැකීම අත්දැකීම අත්දැක්කා කියන හැඟීම ඇතිව ඒ පිළිබඳ යම් කිසි මම ආයෙත් මගේ පහරයක් නැත්නම් ඒ පිළිබඳ යම් මේ මායයක් තමන්ගේ සිත තුළ තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන් අයින් කරගන්න තියෙනවා. ඒක අනිවාර්යම කාරණාවක්. මේක වටින සංස්කාර ධර්මයක්. ඒ කියන්නේ එකක් සංස්කාර ධර්මයක් ඇති වුණා, පැවතුන නැති වුණා. ඒක අල්ලන්නට දෙයක් නැහැ. ඒක නිසා මේක පිළිබඳ උපාදානයක් තියෙනවා නම් සාමාන්‍ය සාම්ප්‍රදායික කියන සිත තුළ වාගේ ඕවා මේ තරම් නොදස්සයිදී සිත තුළ මේව උපාදාන කරනවා. මේ උපාදානය අයින් කළ යුතුයි. නැත්තම් එහෙම ගන්නකොට. එතකොට ඒ පිළිබඳ මම ආයනේ නැත්තම් මාගේ කියන හැඟීම නැත්තම් ඒ පිළිබඳ යම්කිසි මානය ඒ පිළිබඳ යම්කිසි උපාදානය නැත්තම් මම මෙහෙම අත්දැකීමක් ලැබුවයි කියන ඒ පිළිබඳ හැඟීමක් කියනවා ඒක සම්පූර්ණයෙන්ම අනිත්‍යයක්. මේකත් සංස්කාර ධර්මයක් ඇතිවන අවස්ථාව තමයි නැතිවන බුදු දහම මහත්තයා දක්වන ධර්මාතුකෝ කහාසබ්බා. ඉන්ද්‍ර ධර්මයක් ඇත්තට සම්බන්ධ කරගන්න. සැපේ විතර බලන්න. මේකයි විඳහා ඒ නිසා මේ උපාදාන කරගෙන කටයුතු කිරීම තුළින් ඔයනවා දැනගන්න බැරි නිසා ඒ උපාදාන සම්පූර්ණ නැයන කරන්නට ඕන. අනිත් කරගෙන උදා ඒ අත්දැකීම තම අත්දැකේ යම් ආකාරයකින් නම් ඒ ආකාරයේ නුවණින් විමසලා බලලා මේ දුකිතම පිළිපදලා නැවතේ තත්ත්වයට සුපපත් කරගන්නට බලන්න ඕන. පළමුවෙන් මේක අපහසු කරන්නට පුළුවන් අර අපාදානයේ තිබුණ කල්දාවක් එක දෙකක්. මම ආයේ මගේ භාවයේ තිබුණොත් එහෙම වෙන කවදාවත් ගන්නට බෑ. ඒක උසස් දෙයක් කියලා ඒක අල්ලගෙන දැනුනොත් ඒකත් ඒ සතු නැවතත් කරගන්නට බෑ. ඒ නිසා ඒ කියන්නේ මාතහැරලා අනුස්සත් දැකීම, නව අත්දැකීමක් ලබා ගැනීම දේශනාවේ අර කලින් එදාට පිළිපැදපු ආකාරයටම නැවත පිළිපැදෙනවා. ඒකේ පිළිපැදෙන විට මොනවායි තත්ත්වයට පත් වෙනවා හේතුව මොකක්ද කියන පැත්තේ. ඒක විදර්ශනාම විදර්ශනාමේ සමාන තත්ත්වයක්. කියන්නේ සමතේම සමාන තත්ත්ව උද්ගත වෙනවා. විදර්ශනාවෙම සමාන තත්ත්ව උද්ගත වෙනවා. ඒකෝට මෙතන ඇතුළේ තියෙන විදර්ශනාමය සමාන තත්ත්වය. මේ යහනට කටයුතු කරන ආකාරය බුදුහාමුදුර මෙන්න ප්‍රකාශ කරනවා. මේ බුදුහාමුදුර ප්‍රකාශ කරපු වචන මේ විදිහට ඉදිරිපත් කළාට කියන්නේ මේ අය එතකොට ඒක ගෞරවයක් ඇතුළේ පිළිගන්න කටයුතු කරන නිසා නැත්නම් මේවා මට නිකම්ම කියන්න පුළුවන්. බුදුහාමුදුර කියනවා අයංකෝ චේතෝ මුත්‍ය අභිසංකතා අභිසංකේතතා යංකෝ අභිසංකතං අභිසංකේතං සමන නිරෝධානික ධම්ම නිරෝධම්මන්ති පදානවා මේ චේතෝ මුත්‍ය වෙනවා නම් මේක අභිසංකතා අභිසංකේතතා සංස්කාර ධර්මය සමාදෙන්න යම් ආකාරයෙන් සුමුකදලා තිබෙද්ද ඇතිවෙන දෙයක්. ඒකෝ නිසා හදගන්නවා. නිකම්ම පහළ වුණා නෙවෙයි. එක පාඩම හිතලා එනවාගේ ප්‍රවේශයට කරන්න ඕනේ කියලා එහෙමත් හරියට කරන්නේ නැහැ. නම් කිසි ආකාරයකින් කිසි පිළිපැදීමක් තිබුණා ඒ පිළිපැදීමේ ප්‍රයෝජනය හේතු නිසා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන අභිසංස්කරණ ධර්මයක්, අභිසංස්කෘත ධර්මයක්, සංස්කාර ධර්මයක් අභිසංකේතිත සිතින්ම නිරූපකකට ධම්මය. වංකෝපන අභිසංකතං අභිසංකේතයන් ධම්මං අභිසංකතෝ අභිසංකේතෝ ධම්මයක් වෙනවා නම් සබ්බ නිස්සං නිරූපක ධම්මං තේකජානාති. ඒක අනිත්‍යයි සබ්බ නිස්සං ඒකම අනිත්‍යං සබ්බ නිස්සං නිරෝධ ධම්මා ඒක නිරුද්ධමේ නෝදා යන ධර්මය. මේ සත්‍යය ඇතුළ ඒ කියන්නේ චේතෝන්මක සත්‍යයට ඇති වුණාට පස්සේ මේ සත්‍යම පිටගෙන මේකට සංස්කාර ධර්මයන් මේක සංකේතයන මේක අනාත්ම ධර්මයක් මේක නිරුද්ධ වෙන ධර්මයක් කියලා පිටට අනිත්‍යම අවබෝධ වෙනකොට නිවන කියලා පිටට පස්සේ. මේ විදිහට කරන්නට බැරි නම් මේ විදිහට කටයුතු කිරීම තුළින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් තව ටිකක් යහපත වැඩ කරන්න සිදුවෙනවා. ඒ කරන්නේ මෙහෙමයි. දැන් මේ හේතු වෙන කියන ප්‍රශ්නාවට පස්සේ ඒ අවස්ථාවේ පවතින සංස්කාර නම් බලන්න. ඒවා මොනවද? වේදනාගතන සංඥාගතන සංස්කාරගතන විඥානගතන තේදම් මේ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ දන්දතෝ සංගතෝ අම්බන්තෝ පනතෝ පනතෝ සංයතෝ සම්පත්තතේ. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. මේ අදහස මේකයි. දැන් මේ වෙලාවේ තමන්ගේ ඇඟ තේන්නේ සිතට රූප නිමිත්ත දැකෙන්නේ නැහැ. ඒක නිසා රූපේ ගන්නට බෑ. ඒක නිසා රූපේ ගැන කතා කරන්නේ ඒ වෙලාවේ තියෙනවා පදීව සංහව රූපගත සංවේදනාගත සංඥාගත සංඛාරගත විඥානගත කියන දේ රූපගත කියන එක නැතුව අපි මේ කතා කරන්නේ. ඒ අවස්ථාවේ පවතින වේදනාවක් තියෙනවා. සංඥාවක් තියෙනවා. සංස්කාරයක් තියෙනවා. විඥානයක් තියෙනවා. ඒ අවස්ථාවේ තියෙන යම් කිසිම සුඛ වේදනාවක්. ඒක වේදනාවට අර්ථකම වේදනාවක් සමගින් ධර්මයක්. ඒ වෙලාවේ තියෙනවා ඒක පිළිබඳ යම් කිසි මේක දැනීමක් පවතිනවා. ඒ දැනීම ඒක සංඥාවක් සංඥාවක්. ඒ පිළිබඳව විඥානයකට තියෙන ඒක නිසා මනෝවිඥානය ක්‍රියාත්මක වෙනවා විඥාන සංකේතයක් තියෙනවා. ඒක අමතරව ඒකල තියෙනවා සාහිත්‍යික ධර්ම රාශියක් ඒවා දකින්නද නෑ ඒක නිසා සංස්කාර ධර්මත් ඒකේ තියෙනවා කියලා නිකන් හිතාගන්න හැම දෙයක දකින්නට විචාර ප්‍රඥාවක් පවතී. ඒක නිසා ඒ කියපු වේදනා සංඥා සංඛාර විඥානගතන් ධර්මයෙන් මේ ධර්ම ඔක්කොම අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගංගතෝ සංගතෝ අගතෝ ආදාදිතෝ සරතෝ පලෝකතෝ සංයතෝ සමනපත්තේ නුවණ උපන් මස්නේ කරන්නේ නුවණ දෙලසන නැවත නැවත නුවණ දෙලස විස්සා දකින්න කොයි ආකාරයෙන්ද? අර කීප වේදනා සංඥාවේ ධර්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම තෝරන්නේ අනාත්ම වශයෙන් තෝරන වාගේ. තව කඩමතරක් මම කියන්නේ අල්ලගෙන වැඩ කටයුතු කරන්න කියලා එකක් හරියන්නේ. කියන්නේ බලතෝ බලකොට අඩු වචන තියෙනවා. මේ අපි මේ වචන හතරේ විතර ගත්තාම හොඳටම ප්‍රමාණයි. අනිත්‍යතෝ අනත්තතෝ සුන්නතෝ කියන වචන තුන ගත්තත් අනිත්‍යයි මේවා ඒක නිසාම අනාත්මයි මේවා ශූන්‍යයි කියලා නැවත නැවත කියලා ධම්ම හතරේ. වේදනා සංඥා සංකාර වෙනවා කියන ධම්ම හතර දෙක නැවත නැවත බලන්න ඕනේ. මේ බලන්න සෝතේ ධම්මයේ සම්පද වාපේ සීතෝතේ ධම්මයේ සම්පද වාපේ සාමකාය ධාතුවේ සම්පද සංහරදී ඒක සම්බන්ධයෙන් සංකම්මයන් යදි ධම්ම සංකම්මකාර සම්බෝ සම්බෝධන බහින් සම්බෝ සංනාසේ වේලා ගෝනේ දෝදෝ නිබ්බානදී සෝතප්පති දෝවා සාමකම් පාපනා කියලා අපි වශයෙන් දක්වන ඒ පාඩේ ඉතිරි කොටස් ඒක පස්වර සෝතේ ඉඳන් මේ දෙස්සම් කටවාපේ තේ ධර්මංගේට මුදා ගන්න. ඒ කියන්නේ රාමිකයයි ධානාත්මයි කෝණේ ආදී වශයෙන් බලපෝ දෙදී වෙනකම් සංස්කාර ගැනීමක් තියෙනවා. ඒක මුදාගෙන අමසාය දහත්වස්සංගත සංවර්ධේ නිවනට සුදුසුද යොමු කරනවා. ඒ සංසංසංගේ සංසංසංගේ යන සම්පූර්ණ ප්‍රවාහය වශයෙන්. මේක ප්‍රායෝගික වශයෙන් ගන්න ඕන විදිහට නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඔය කියන ඒවා ඔය විදිහට පිළිබඳව පාදා ගන්න යන බෑ ප්‍රායෝගික වශයෙන් මෙහෙම කරන්නේ. කලින් ඒ භාවනා කරන ප්‍රථමයෙන් ඒ වෙලාවේ පහළ වූ වේදනාව මේකයි සංඥාව මේකයි සංස්කාර මේකයි විඥානය මේකයි කියලා පැහැදිලිව තමන් නොවනින් අත්දකින්න. නොවනින් දකින්න. නොවනින් දැකලා මේ ඔක්කොම මේවා අනිත්‍යයි, මේවා නැති ලක්ෂණ අනිත්‍ය ධර්ම නෙවෙයි, මේවා නිරුද්ධ නිත්‍ය ධර්ම, මේවා මාගේ ධර්ම නෙවෙයි, මම නෙවෙයි, මේවා මම මගේ කියලා දැක්කම මේ තුනක් බාද මගේ කියලා ගන්න දෙයක් මේක මොකක්වත් නෑ නේද? මේවා අනාත්ම නේද? මේක පොදු සංස්කාර ධර්මයක් නෙවෙයි. සංස්කාර වල හැටි ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා ඔය අල්ලන්නට දෙයක් නෑ මොනම සංස්කාරයක්. ඒක හැටිම හැටිලා පැහැදිලි නැතිවෙනවා. ඒක නිසා මේක අල්ලන්නට උපාදාන සංඥා නැහැ නේද කියන අවබෝධයේ පළමුව සිය දරයක් පමණ හිතලා හිතලා හිතලා සමාගයේ නුවණින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න. මම ඒකේ මතක තබා ගන්නවා කියන එක නෙවෙයි මේ අදහස් කරන්නේ. මේක සිත්තේ මාවස්තනේ මේ ප්‍රමාණවත් නැහැ. සමාතන අවබෝධයේ ඉක්මනයි. මෙතන මේ අවබෝධය ලැබුණාන් පස්සේ දැන් අපි දුමන සත්‍යයට පස්සනයි කියලා අර කොප්පාට මේ ජීතවම කියන එක. පස්සනාට පස්සේ එතන ඒ ජීතවම ඉන්නකම ඉඳගෙන මෙන්න මේක තියෙන වේදනාව, මෙන්න මේක තියෙන සංඥාව, මෙන්න මේක තියෙන විඥාන කියලා ඒ අවිස්සන් ගන්න තුන දෙකේ නුවණ ඇතිවෙනවා කියන බලලා ඒ තුන කොන්සෙප්ට් එකට අයින් වෙනවා. එහෙම අයින් කළාම අර බුදුහාමුදුර දක්වනතෝ තේ ධම්මේ චිත්තම් ප්‍රතිවාදේ මේ ධම්මයේ සිට මොඳාගත්තට ඒ ධම්මයේ සිට මොඳාගත්ත තත්ත්වෙ උද්දතේ. ඒ උත්තරීමාන් පස්සේ ඊට වඩා ගැඹුරු කොමතාවක් දක්වනවානේ ඒකෝමතාව අනිත්‍යයි අනාත්මයි කියලා මෙහෙය කරනකොට නිවනට පිටපත් වෙනවා. මේ විදිහට කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර පීඨයක මේ සම්බන්ධ කියන කාරණා ඉස්පත් කරලා මේ දේශනා ඉස්පත් කරේ සායනික වශයෙන් කොයි විදිහටම තිබෙනවා. ඒක මම මේ බලන්න ප්‍රකාශ කරනවා. එතකොට මේ සංගණනාකම ප්‍රයෝජනවත් වන ආකාරයෙන් කලින් තීතයක් අපි අදාළ වෙනවා. දැන් ඉදිරිපත් කරන්නේ විමුක්තිය කියන පාදය ආදක කරගෙන. ආකාරයෙන් කියනවා. විමුක්තිය කියන්නේ නිදහස් වීම කියලා. එතකොට අපේ පිට නිදහස් වෙලා තියෙනවා නම් අපිට හරියන ස්ථාන සීමා ස්ථාන සීමාවක් හොයලා ආනන්දයක් සාන්ත භාවයක් තියෙනවා. මේ පිට නිරන්තරයෙන්ම පිළිලා තියෙනකොට අපිට විවේකයක් නෑ. චිත්ත විවේකයක් නෑ. උදාහරණ නිරන්තරයෙන්ම චිත්ත විවේකය ගැන කතා කරනවා. චිත්ත විවේකය කියන්නේ චිත්ත විවේක භාවයට පත් වෙනවා. හිතන්නේ පා මහා විශාල පහදලයක සම්දල් ගුණාවක් නැද ඉන්න මහා දුක විවේකයට චිත්ත විවේකයේ යෙදෙන්නේ. මොකද විවිධාකාර සිතුවිලි වලින් පිට පිළිගන්න තියෙනවා. ඒ සිත නිදහස් එකක් නෙවෙයි විමුක්ත එකක් නෙවෙයි විවේකයෙන් පස්වස් එකක් නෙවෙයි. ඒ නිසා කල්පනා ගන්න මේ ඕලාරික වශයෙන් සාහනේ හැම දිනම ප්‍රයෝජනවත් වෙන ආකාරයේ කම්පිත දැනීම ඉපත් ගන්න. ඒ නිසා කල්පනා ගන්න සමාධියේ සිත තුළ අත්සද්ධාව කලින් තිබිලා දැන් සද්ධාව පිළිතර තිබුණා නම් මම මේ අත්සද්ධාවෙන් සිත නිදහස් කරගෙන සිටිනවා කියලා සිතට සත්‍යය. ඒ කියන්නේ සංකප්ප වීම සීල සම්බන්ධයෙන් ඇතිවන සඳහා යොදවනවා. සමාධිය කොට කලින් අක්ෂද්ධාවට ගන්න. පැහැදිලි සද්ධා බෞද්ධ සද්ධාවට තිබුණා නැත්නම් දැන් මගේ පිටතට ප්‍රඥා සංසයුක්ත පැහැදිලි සද්ධාවක් තියෙනවා කියලා අක්ෂද්ධාව වෙන පිට මුදා ගැනීම පිට විදහාක් කියලා පිට සිතන කරවන්න පුළුවන්. ඊළඟට සමාගයේ සිත තුළ ප්‍රතිචිත භාවයක් තිබෙනවා. ඒ කියන්නේ විශේෂම භාවනා කරන නිවන යන්ත අවශ්‍ය කර්ම සම්පාදනය කරගන්න නැතුව සිත අලස වෙලා නැතිවලා තිබෙනවා. මේ අලස භාවයෙන් නැති භාවයෙන් අප සිත නිදහස් කරගන්නවා කියලා සිත රසපුරවන්න පුළුවන් ඒක තියෙනවා නම් මේක තමයි තියෙනවා නම් මේක නිදහස් කරගන්න ඕනේ. ඒ වගේම අත්දැකීම් තියෙනවා නම් මේක නිදහස් කරගන්න ඕනේ. මේ කියන කර්ම ඔක්කොම සමාජයේ පිටු තියෙනවා නම් ඒ තියෙන බව දැකලා සිත නිදහස් කරගන්නට කටයුතු කරන්න ඕනේ. නැත්නම් දන්න ප්‍රෝජන ගන්න බෑ. ඒකම අත්දැකීම් ලබන්නේ නැහැ. ඊළඟට සමාජයේ වශයෙන් තුළ මොක්ෂක් සතිය සිහිය සතිය නැත්නම් නිකන් ඔය ආවට ගියාට හැම දේවල්ම කරනවා කරන්නම් වාගේ කරනවා සීයේ තියෙන සතියකින් කරන්නේ සතිය දින වෙලා නැත්නම් එතකොට එයාට හිතන්නට මම සතියේ නිකුත් පුද්ගලයෙක් මේ මොහොතක් සතියේ මම නිදහස් වෙලා ඉන්නේ. ඒක නිසා මේ සමන්ගේ සිත දිහා බලන සමන්ගේ සිත තුළ මේ සතිය නැත්තම් සතිය දියුණු කරගන්න උත්සාහ ගන්න. ටික ටික හරි දවසකට කරන වැඩවලින් මනුව වශයෙන් පය කාලක් භාගයක්වත් ඒ කරන තෑම් වැඩක්ම සිහිනේ හොතර කරන්නට පුළුවන්. හැම දෙයක්. අද වශයෙන් දෙවියන් විශ්වාස කර භාගයක්වත් කරන කරන තෑම් වැඩක්ම සිහිනේ හොතර කරන වැඩේටම අවධානය යොමු කරමින් කරන්න. ධර්මයෙන් නම් මදිනවා මදිනවා භාවනා කියලා මම මේ වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව. මොන තෝදනා තෝදනා තෝදනා තෝදනා කියලා මම මෙතනින් ඒක තෝදන්නේ. වෙන දේවල් කල්පනා කර කර තෝදන්නේ නැතුව. මේ විදිහට යනවා කලිනවා නම් මදිනවා දිනවා ඔළුව පිරෙනවා පිරෙනවා තෝදනා මේ විදිහට ඒ සිහිනේ මෙතෝ ඒ කටයුතු කරන යම් කලකදී සමාධිය පිට තුළ මේ සිහිය දිනුනා නම් උදාට සමාධි උදා ගන්නට පුළුවන් මගේ සිත් මොක්සත් සතියෙන් විමුක්තයි කියලා. මොක්සත් සතිය කියන්නේ සතියට විරුද්ධ ළඟේ. ඒකට පටන් ගන්නවා. ඊළඟට සමාගයේ සිටේ එකම භාවයක් නැත්නම් විවිධ අරමුණු කරා දුවනවා සිතෙන් දුන්නා පහක්වත් අඩුවකින් සිත එකඟ කරගෙන ඉන්න බැන්නා සමාහිත භාවයක් නෑ සිතේ එකඟ භාවයක් නෑ සිත විවිධ අරමුණු කරා ඔළුවේ දුවනවා අනුපදවට ගලක් දාපම අනුපද විසිනවා වගේ හිත ඔළුවේ විසිනවා විවිධ අරමුණු කරා අතීතයේ දුවනවා අනාගතයේ දුවනවා වර්තමානයේ දුවනවා බාහිර සංස්කාර වලට අභ්‍යන්තර සංස්කාර වලට කියනවා ඊට පස්සේ සිත දුවනවා එතකොට දැන් මේ ධර්මයේ කියන කොට නොයෙක් සංවල පිට යනවා සමාධියේ පිටේ සමාධියන්නේ මේ කියන ධර්මයේම පිට පීඩාවෙන් කියන බලන ශක්තිය කියනවා නම් එතන සංස්කෘත මට්ටම කර සමාධිය සමාධිය ඒක නිසා සමාධිය සම්මතවලටම ටිකක් ටිකක් හරි භාවනා කරන්න පුළුවන් දවසට යන තවත් පාරක් හරි පොදු භාවනා මොකක් හරි මේ භාවනා කරන කරන භාවනා කරන භාවනා කරන වෙන පුළුවන් නැත්නම් පිළිතුරු මරණය කපියාදී කවර භාවනාවක් හරි කරලා නැත්නම් වෙනස් වෙන භාවනාවක් හරි කරලා සම්මතවලට සමාධිය කරගන්න කරන්න බලන්න. ඒ සමාධියට පස්සනාන පස්සේ සමාධි සංසිඳන්නට පුළුවන් මගේ අසමාහිත භාවයෙන් මගේ සිත වෙනකක් කියලා. මේ විදිහට දැකියට ධර්ම රාශියක් දින එකින් ටිකක් අපි ප්‍රකාශ කරනවා. ඊළඟට සමාධියේ පිටතට කලින් ප්‍රඥාව එන්නේ. ප්‍රඥාව කියන්නේ මේ විශාල විභාග පාසලක් ජීවන සංස්කාරය වුණ පස්චාත් උපාධි ලැබලා උසස් වෙනවා නිදිමේ තියෙන දොස්තර කෙනෙක් එහෙම තමයි අපි මේ ප්‍රඥාව කියලා කතා කරන්නේ මේ සංස්කාර ලෝකේ යථාර්ථයේ යථාපරිදි දැකීම බව මේ සංස්කාර නම් අනිත්‍ය බව දකින්න පුළුවන් එක දුකයි කියලා දකින්න පුළුවන් එක නාමයි කියලා දකින්න පුළුවන් ඒ ඒ නෝන ඒ වගේ මේ සංස්කාර තමයි මේ හේතු නිසා තමයි මේ හේතු නිසා නැතිවන්නේ කියලා පැහැදිලිව තමයි මේ නෝනින් දකින්නට. නැත්නම් මේක තමයි දුක, මේක තමයි දුක සම්බේධයේ දුක නිරෝධයේ දුක නිරෝධ ගාමී ප්‍රතිපදාවේ ප්‍රතිපදාවේ ප්‍රතිපදාවේ දක්න කරුණ. ආදී දීප කරුණ කියන පටිච්චසමුපාද ධර්ම ක්‍රියාත්මක වන නියම මේක තමයි පටිච්චසමුපාද ත්‍ක්ෂේ ක්‍රියාවලිය කියන ධර්ම අනුව. මේ ආදී විවිධ නෝන තියෙනවා. ඒක මේ නිර්වාණ ත්‍ක්ෂයට ගෙනුණා. මේ නෝනෙන් නිතරම යාට ගන්නට පුළුවන් සමාගයේ පිට තුළ අවිද්‍යාවෙන් පරමත්වයෙන් නිදහස් වෙනවා. අවිද්‍යාවෙන් නිදහස් වෙන නිදහස් වෙන පස්සේ නිදහස් වෙනවා. නමුත් ඊට පෙර තියෙන යම් යම් මට්ටම්. මොහොත ගන්න බහුල වශයෙන් තිබුණා විද්‍යාවේ මගේ දෙක නිදහස් කියලා හිතන්නට පුළුවන්. ඒක ලොකු දෙයක්. ඒක බැරි නම් ඒක සඳහා කටයුතු කරන්න ඕනේ ප්‍රශ්නාවට ගන්න ඕනේ. පංචස්කන්ධ දෝෂීමේ සත්‍යය දකින්නේ ඇති වෙන කේ දකින්නේ අනිත්‍ය බව දකින්නේ දුකයි මේ අනාත්මයි කියලා බෝධ කරගන්න. මේ වගේ මේක තමයි දුක්ඛ සත්‍ය මේක මහා මුලින් නැතනේ අපි දෙක තියෙන සමුදය සත්‍ය මේකයි. ආදී වශයෙන් මේ කියන කර්ම ස්කන්ධ පිළිබඳව ධාතු පිළිබඳව ආයතන පිළිබඳව පරිච්ඡේදම් පාල ධර්ම පිළිබඳව විචාර පිළිබඳව විවිධ කර්ම තියෙනවා. මේ විවිධ දේවල් අතරින් සමන්ද සමන්ගේ සාධාරණ මට්ටමට දිනු කරගත හැකි ධර්ම තියෙනවා මේ ප්‍රශ්නාව දිනු කරගත්තාන් පසුව සමාන්ත හිතන්න පුළුවන්කම තිබෙන්නට ඕන කලින් මගේ සිටේ අවිද්‍යාව තිබුණා කර්මස්වරට හරි මම දැන් අවිද්‍යාවෙන් විමුක්තයි කියන්නේ. ඊළඟට සමාගයේ සිට සුදු කියන පුළුවන් මේකාකාර මිත්‍යා දෘෂ්ටි. වැරදි දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ බුද්ධාගමයේ සම්මා දෘෂ්ටි අනිත්‍ය නාම න්‍යාය මිත්‍යා දෘෂ්ටි කියන කතාව නෙවෙයි. යහපත් දැක්ම නිවැරදි දැක්ම සම්දේශ නිවැරදි දැක්ම අපි තුළ නැත්නම් අපි බුද්ධ ධර්මයේ වුණත් අපි තුළ තියෙන මිත්‍යා දෘෂ්ටියක් සමාධිත්‍යයක් වෙයි අනිත්‍ය වූ සංස්කාර නිත්‍ය වශයෙන් දකිනවා මේක සම්මාදිට්ඨියක් නෙවෙයි දුක්ඛ සංස්කාර සැප වශයෙන් දකිනවා නම් ඒකත් සම්මාදිට්ඨියක් නෙවෙයි අනාත්ම සංස්කාර ආත්ම වශයෙන් දකිනවා නම් ඒකත් සම්මාදිට්ඨියක් නෙවෙයි අපි මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියවන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම පේනවා. දුක්ඛ දේ දුක් වශයෙන්ම පේනවා. අනාත්ම දේ අනාත්ම දේ වශයෙන්ම පේනවා නම් ඒක තමයි ඇත්ත ඇති කියන්නේ. යථාභූතන අනුදර්ශන. ඒක තියනවා නම් තමයි තරමද්දට හිතන්නට පුළුවන්කම දෙනවා. මගේ සුදුසුකමකට දැන තරමද්දට සම්මා දිට්ඨිය කියනවා. මිත්‍යා දිට්ඨිය නම් වෙනස් කරන්නේ. සීතමේ සිත්වල බොහෝ විට වැඩ කරන්නේ ලෝක සත්‍යයේ සිත්වල ආම සංකල්පන, ව්‍යාපාද සංකල්පන. වැඩිපුරම තියෙන්නේ මොකද? ආම ලෝකේ ආම සංකල්පන, ව්‍යාපාද සංකල්පන. ව්‍යාපාද ගැන තරහ. ආම කියන්නේ දන්නවනේ. ඒකට අපි මේ මුඛ සංකල්පන වල තියෙන්නේ. මේ සංකල්පන වලින් පිළිපදින කාර්යයන් නිවන් යන්නට බැහැ. ඔය සංකල්පනාව ඈත් වෙනකොට නැත්නම් ඒ තනියම සාර්ථකයි ඒක කියන්නේ ඈත් වෙනකොට. ඒක නිසා තමන්ගේ සිත තුළ තියෙන අනේ මේ බහන්ත සංසාරෙන් මම ඈත් වෙනකොට සංසාරයේ තිබෙන එක දුක මේක ඈත් වෙනකොට මම මේ විදිහට මේ විදිහට කටයුතු කරන්න ඕන. පරමාසාරයෙන් නේද මුත්ත ආදී භූමිකාස් කියලා ඉතාලන්නට පුළුවන් නම් ගෞරවයෙන් දියුණුවක් ගන්න දෙන්න පුළුවන්. මොනවද මුත්ත අම්මට කයින් කරන බව. ඒක තමයි සම්මා සංකල්පයේ මගේ ප්‍රකෝෂ කරලා ඉස්සරහට ඒ විදිහට සත්‍යපත් වෙන විදිහට කටවන්න පුළුවන්. එන්න සඳහන් කරගන්නට පුළුවන්. ඊට පස්සේ මිච්ඡා වායාම සම්මා වායාම කියලා දෙකක් තියෙනවා. අපි ආර්යසත්‍ය මාර්ගයේ අංගවලට සම්මාදිට්ඨි සම්මාසංකප්පාදී වශයෙන් කියනවා. ඒ වගේම මිච්ඡත් අත්ත මිච්ඡත් කියලා කියනවා. ඒ කියන්නේ වැරදි අතක්. ඒවට මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාදාදී වශයෙන් කියනවා කියන්නේ මිච්ඡා මිච්ඡත් අත්ත මිච්ඡත් කියලා. එතකොට සමන්ගේ සිත තුළ කලින් තිබුණේ මේ නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම උත්සාහයක්. මොනවද ලෝකාංගසල ධර්ම මේ සංස්කාර ලෝකේ නියම ධර්මයන් කියනකනාන්න දැකලා නැහැ කිසිේ සමාධිය කියලා නැහැ කිසිේ සතිය කියලා නැහැ කිසිේ ප්‍රඥාව කියලා නැහැ මේවා කියන මේක දැක්කම මොනස්තන සමන්ත ලෝකාංග සංස්කෘතික සෝදාන තමයි සමාධිය කියලා කියන්නේ මේකේ ඉස්සර කියන්නේ බැරදි අත්කන්නා අදහස්. සමන්ද අනිත්‍යයේ අනිත්‍ය සංඥාවෙන් දකින්න නැතුව නිත්‍ය වශයෙන් කියනවා නම් තමන් ගැන දැක්කම ඒක නිත්‍යයක් වගේ පේනවා නම් තමන් ගැන දැක්කම නිත්‍යයක් වගේ පේනවා නම් ලෝකේ තියෙන ඒවා නිත්‍ය වශයෙන් පේනවා නිත්‍ය සංඥාවක් තියෙනවා. යම් මොහොතකින් මේක ඔක්කොම අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා දර්ශනය වෙනවා නම් තේමියනවා නම් තමන්ගේ නිත්‍ය සංඥාවෙන් නිදහස් වුණා කියලා මිනිස්සු භාවයට පත් වුණා කියලා සංකල්පනවා. මේ සංස්කාර ලෝකේ පැවැත්මේ කාන්ත වශයෙන් දුක. සංස්කන්ධයේ පවතිනේම දුක දුකේ කෙලවර කියන නම් කියනවා පාන්න කියනවා. එතන කියන දුක කෙලවර ගන්නට බෑ. මේක කියන තාක්කන්න දුක මේකේ නැති වෙච්ච තමයි සැප. ඒක නිසා මේ දුක පිළිබඳ කරුණු නිවැරදි සංඥාවක් තියෙනවා නේද? මේවා සැපයි සැපයි සැපයි කියලා මේක මහා සුඛයි සුඛයි කියලා ඕකට පන් ඕකට පන් කියලා මිනිස්සු කියනවා මොනවද කියලා එතකොට මේ විදිහට කීකියා සතුට වෙනවා නම් මොකදනම් තමයි ලෝකෙ මොකක්ද වෙන්න පුළුවන් සුඛ සංඥාවෙන් තමයි නිදහස් වෙනවා කියලා සිතා ගන්නට පුළුවන් සත්‍ය වශයෙන් දුක්ඛ සංඥාවෙන් අදහස පිළිබඳව. එහෙනම් කියනවා මමය මේවා මගේය මේවා මගේ ආත්මය ආදී වශයෙන් ආත්ම සංඥාවේ බැඳලා ඉන්නවා. මේ ලෝකේ හැමතැනම සෝවාන් වෙච්ච හැමදේම මාර්ග සංඥාව බැඳලා. අර ඉස්සරහමේ අන්‍යාගමන තුළ එහෙම තමයි. හැමෝම මාර්ග සංඥාව බැඳලා සිටින්නේ. සෝවාන් වෙච්ච අනුමතාවස්ස තමයි සදාකාල ගාමනක් ඇතිවෙන්නේ නතුරුවන්නේ. මම වෙදි කියනවා මේ අක්ෂිමානිය කියන එක සම්පූර්ණයෙන්ම නිරාකරණය. ඒ සත්‍යාව තියෙනවා මේ හැටි. ඒක නිසා මේ ආත්මයක් නැත කියන සංකල්පනාව තමයි පිටතට වෙනම වේදනාව තියෙනවා නම් අනාත්ම සංඥාව ආත්ම සංඥාවෙන් මොන දහස් කියලා හිතන්න පුළුවන්. ඊළඟට මේ ලෝකේ සත්‍ය රාගයෙන් බැඳලා තිබෙනවා. මොනවද දේවල් ගැන හදන රූප කන්දයන් සාධනාක දෙන කරුණු ඔක්කොම අරමුණු තමන්ගේ පංචස්කන්ධය දැන බාහිර රෝප නැත්නම් විදෝක බාමුණෝ කියන දැඩිලා තිබෙන සාධන මොකදී මේවා සාධන යට කරගත ග්‍රහණයකින් මේවා නිදහස් ගන්න ඕනේ කියලා බුදුරාම සංඥා ලැබෙනවා මේ වාද සංඥාවෙන් මම නිදහස් කියලා ගන්නවා මේ ලෝක සත්‍යයක් කල කියලා මේ සංස්කාර ලෝකේ නැතිනම් කිසිසේත් කරකිරලා නැහැ. කොහොම හොඳ දෙයක් සංස්කාරේ ඉන්නවා කියන එක තමයි ඉතාලේ. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ මේ නෙවෙයි. අනුමත් වෙන්නේ බයන් මේ සංස්කාරයක් බයේ සංස්කාරයේ සංවේදී කියනවා වර්ණනා කරන්නේ අන්තමත අත්‍යවශ්‍යතාවයේ තිබෙන එක මම වර්ණනා කරන්නේ නෑ මම කියන බුදුහාමුදුරුවෝ කතා මේක සම්පූර්ණ කරපු කතාව. දුක තේරෙන්නේ කොහොමද? ඒක සියයට සියයම නේද සියයට ලක්ෂයකට වැඩි මුලික කතාවක්. නමුත් ලෝකපත්‍යය කියන තේරෙන්නේ නැහැ. ඉතින් සංකාරයේ රැඳී සිටින එක බොහෝම හොඳ දෙයක් කියලා හිතන කලකිරීම නෑනවා සංස්කාරය. යම් කලක කලකිරීම ඇති වුණා නම් අනේ මගේ සිත තුළ මේ කලකිරීම නැතුව කලකිරීම නැතුව මේවට බැඳි බැඳි විදිය හැදියාගේ කියන්නේ බැඳීම හැදීම නිදහස් කරන මගේ සිත තුළ කලකිරීම නැතුව මේකට සතුටු වෙන්න පුළුවන්. කියන්නට මේවා මේ ලෝකයේ සත්‍ය සංදේ සත්‍ය වඩ වඩායි. ඒ කියන්නේ දුක ඇති වෙන හේතුවමයි දුක. සංඥාවෙන් හිතවකට කරන අවිද්‍යාවෙන් කටයුතු කරන සංස්කාරම ජනිත කරගන්න. එන්නේ සංඥාව තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා නම් සංස්කාරම පිටතින් ගලනවා නම් ඒ කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය ගැනීමක් වෙන දෙයක්. මේක පුදුම අනිවාර්යයෙන්ම නැවත සංස්කාරයකට කොහොමද ලබන්නේ? මත්තම දෙයක්. එතකොට සමාධියේ සිත තුළ මේ සමුදේ අයින් වනාන මම සමුදේ නෝදහස් කියලා හිත ගන්න ගන්න පුළුවන්. තව මේක පිළිබඳ ගැඹුරු කාරණා තියෙනවා. ඒකට මේ ඇද තේරෙන්නේ මේ ලෝකේ සත්‍ය ඝන සංඥා කියන එක. ඒ කියන්නේ ඝන සංඥා කියන්නේ යම් කිසි දෙයක් එකපාරට පෙන්වනම ඒ දේ ඒකක් කියලා දැනෙනවා. දැන් gadol කඩයක් ගත්තොත් gadol කඩේ එකපාරටම තමයි ඝනයෙන් දෙන්නේ. අනිත් gadol කඩේ තියෙන සාම තියෙන කියන දින රූප කොටස් දකින්නට පුළුවන් සත්‍යනේ gadol කඩේ සම්පූර්ණ කුඩු කරලා කුඩු කරලා දැම්මොත් එන්නේ දෙන්න පස්සේ දකින්නේ. ඒ නිසා මේ මේ කතාවේ තියෙන දේ දැක්කම ඒ ඝන සංඥා සංඥාවෙන් බහලට. ඉතින් මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම Taman ගැන දැක්කත් බාහිර ජීවත්වවත් බාහිර පස්වලටවත් ඔක්කොම ධන සංඥා ලෝකයෙන් බහලට. ඉතින් සමාජ යම් කාලයකින් ධන සංඥා දෙලකවන්නේ හරියට වෙන බුදුවක් අත්ව උඩ කරගෙන අතෝ කියලා සුදු බින්දක් පස්සේ වෙන බුදුන් නැති වෙනවා දකින්න අපි භාවනාවකින් හරි ප්‍රඥාවකින් හරි භාවනාවෙන් තමයි වෙන්නේ. ප්‍රඥාවෙන් පොඩ්ඩක් වශයෙන් දැක්කම අනේ මගේ පිටතට මගේ ධන සංඥාවෙන් දැන් මේ දහස් වල කියලා හිතාගන්න පුළුවන්. ඊළඟට මේවා කෙරේ කියන අභිනය කියලා දාත. අභිනය කියන්නේ සද්දින් අල්ලගන්න. සද්දින් නෙතුව කලින් අල්ලගන්න. ආත්ම වශයෙන් ආත්මාදික වේක කරනවා. සාර වශයෙන් සාරාදාපන වේක කරනවා. ආලය වශයෙන් ආලයාපන වේක කරනවා. ඒ වගේම මූල මුලාවෙන් උතුම් සම්මාදික වේක කරනවා. මේ විදිහට අභිනය කියන්නේ සද්දින් නෙතුව සද්දින් අල්ලන්න පදාවලින්. ඉතින් තමන්ගේ ඇඟක් අල්ලගන්න, බාහිර ලෝකයක් අල්ලගන්න, අනිවාර්ය පංචස්කන්ධ ලෝකේ යන්න සංස්කාරය මේ මල්ලෙන් තමයි දැනෙන්නේ. ලෝක සත්‍යයේ කියන්නේ. එතකොට මේක තමන්ගේ ඒක ඒකෙන් තමන්ගේ සිට නිදහස් කරගත්තා නම් නිදහස් කරගන්නට පුළුවන් නම් තමන්ට හරි. අනේ මොනේ අභිනය සංගේ මගේ පුතෙන්දක් මේ කියලා හිතා ගන්න පුළුවන්. නැත්තම් තමන්ට දේරෙනවා නේද? මේ ඇති වෙන සංස්කාර ඔක්කොම නැති වෙන තියෙන නැති වෙන පාතින නැති වෙන නැති වෙන පාතින නැති වෙන නැති වෙන පාතින නැති වෙන ඉස්සර මේවා මෙහෙම දැක්කේ දැන් නම් මට මොනවද දකින්නට පුළුවන් මම මේ ඇත්ත ඇතිසකින් දැකීම මුලාවෙන් ටිකක් හරි නිදහස් සමාන වෙන්න කියලා අදහස් කරනවා මේ විදිහට නිදහස් වීම ආකාර වාක්‍යයක් තියෙනවා මේක ප්‍රයත්නකෙත් තියෙන දෙක තුනක දේශනාවක් නිසා මෙතන කරන්න බැරි තරම් නිදහස් කරන කාරණේ තියෙනවා නිදහස් කරගන්න උත්සාහ මේ සියල්ලන් දෙන්නට නිදහස් වන පස්සේ තමයි ආපස්වාදී පොලිස් කියන පස්සේ කරන්නේ. ඉතින් මේ පහළ පහළ අවස්ථාවදී මේ ආකාරයෙන් සිත නිදහස් කරගන්න පුළුවන්. එතකොට මේකක්වත් කියපු ඒ පරමෝලින් මේකට ඔක්කොම මඩ තියාගන්නත් නැහැ කියලා මම අනිවාර්යයෙන්ම දන්නවා. නමුත් මඩට කතා ගන්න පුළුවන් මේ සිතේ අදහස ප්‍රකාශ කළාට පස්සේ සමාජයේ පිටුල ධර්මසා දේවල් කියනවා නම් වැරදි අදහස්. කෙරෙන්නේ කියලා කියන කොට වශයෙන් මහත් වශයෙන් තියෙනවා කොහොමද? මේවා අනිත්‍ය දුකයි අනිත්‍යයි කියලා කියන නේද? ඒවා කියන මේවා කියන අවුලක් කියනවා නම් දැනුම් කියන මේවා දැරේ. මේවා කියන නෑලීම නොබැදීම කියනවා නම් ඒක හරි. මේවා කියන කලකිරීමකට මේවා කියන ආශා කරගෙන යන එක දැරේ. මේවා කියන කලකිරීම කියන එක නෑරේ. මේ ආශාව. සමහරවිට සබ්බ සිද්දේ සතිය නැත්නම් ඒක දැරේ. සතිය කියනවා නම් ඒක හරි. ඒවගේම සමාධිය කිසි නැත්නම් ඒක බැහැ. ඒක නිරදාරම කරන්න ඕන. සමාධිය කියනනම් හොඳයි ඒක නිරද. ඒක ප්‍රඥාව නැත්නම් බැහැ. ප්‍රඥාව කියනනම් සමාධියේ සිද්දතුල තියෙන නම් පිටකාරටි දේවා. ඒවා නැතිද නැති ආකාරය දක්වනවා නම් නිදහස් කියලා දකින්නට පුළුවන්. මේ නම් මේ වගේම නිදහස් කියලා. අපි හිතනවා තමන්ගේ සිද්දතුල කලින් තියෙන තරහ යන ගතිය. දැන් තරහ යන ගතිය නැත්නම් අන්තරයෙන් දැක්කේ කරන්නේ. අන්නේ විදිහට දරගියුනේ නෑ ඒකෙන් තමයි සිතේ පවතිනා වූ මේ නොවැරදි දැක්කේ මේ වැරදි සත්‍යයෙන් ඈත් වෙන දකින්නට පුළුවන් නම් ඒක නිදහස් භාවයේ දැකීම. මේක මේක කරුණාව සාමාන්‍ය කරලා ඒ වගේ දේවල් වල වාක්‍යයෙන් මේක ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒක ටිකක් විස්තර කරලා තමයි මේ දක්වා තියෙන්නේ. මේ මෙහෙමද තියෙන්නේ. යම් කෙනෙක් මේ ප්‍රෝග්‍රෑම් වුණා නම් එයාට සතුට වෙන්නට පුළුවන්. මම සක්කාය දිට්ඨියෙන් නිදහස්ය. විචිකිච්ඡාවෙන් නිදහස්ය. ඊළඟට පරාමාසය කියන සංවද ධර්ම තුනෙන්ම සම්පූර්ණයෙන්ම නිදහස්ය. මොකද එයා මේ පිටුල නෑ සක්කාය දිට්ඨිය නෑ විචිකිච්ඡාවෙන් නෑ ඊළඟට පරාමාස සංවද ධර්මන්නේ මේ සංවද ධර්මයෙන් නිදහස් කියලා ඔහුට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒක නැත්නම් ඊට පහර තියෙන තමයි සිදුනේ සත්පොච්චංග ගන්න සීති සම්බොච්චංග වේදනේ දැන් දීප සම්බොච්චංග තියෙනවා කියන පැත්ත කියන පුළුවන් එක කරගන්නට සාධාරණයි. ඒ ධම්මයේ සම්බොච්චංගේ සති සම්බොච්චංගේ විදේ සම්බොච්චංගේ පස්සත් සමාධි චේතනාවෙන් සම්බොච්චංග ගන්න. ජීවනයේ සම්මේවා දිනන උනන දිනනාට පස්සේ දිනෙක නැති එක දෙයක් බලලා මගේ පිට දැන් මේ මාගෙන හිලලා තියෙනවා. මේවා නැති භාවයෙන් මම නිදහස්ව වශයෙන් දෙවසක් කරවන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට කරගෙන ගියාම භාවනාව තුළින් අත්දකින්න ලැබෙනවා. පළවෙනි ධ්‍යානයේ සිට පස්වෙනි ධ්‍යාන සංකල්පයෙන් හරි මුලින්ම වශයෙන් භාවනා කරගෙන දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයට පත් වෙනවා. ඒ මොහොතෙන් තමයි පිටපත් කොට ගන්න පුළුවන් නම් ඉස්සර මත සමාධිය කුමන්නේ අසමාහිත භාවයක් තිබෙනවා. අසමාහිත භාවයක් තිබෙනවා කියලා සමාධියක් කියලා කියනවා. අසමාහිත භාවය. ඊට අමතරව ඉස්සර සංස්කාර ලෝකයේ දේවල් අල්ලගෙන අල්ලගෙන දකිනවා. මගේ ඉඳන්ගත්තු බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ඉස්තර සාමාන්‍යයෙන් අපි මේවා අල්ලගෙන අල්ලගෙන දැඟලුවා මේවට කියන පැටලු පැටලී කියලා. ඔබ වහන්සේ කියපු ධර්මය අපි අත්දැකීම භාවනාව තුළ නමුත් මේ ධර්මයේ ජීවිතයට එකතු කරගත්තු නිසා මේ ඔක්කොම අතහැරලා අතහැරලා අපිට දැන් ජීවත් වෙන්න පුළුවන් ශක්තිය මේ මේ අදහස දැක්කම කරුණු මට බොහෝ දෙනෙක් කියලා. එතකොට ඒක මට නිරාමිෂ සත්‍යයක් ලැබෙනවා මොකද මම නම් කිසි මේ ජීවිතේ නම් කිසි ප්‍රතිඵලයක් ලැබුවන්නේ කියලා. මම බානනාන දිනුවක් ලැබෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් ඒ ගැන හිතලා සතුට වෙන්නට පුළුවන් සත්‍යයක් මේ නිරාම මම හිතන්නේ. ඒක අපිට සබ්බින් දැන් දැන් කියන්නේ සංස්කාර ලෝකේ තුළ දැන් ඒවා මම දැනගන්නේ. දැන් ඉස්සර මම මේවා මැරෙනකොට මම අදහන්න බා දන්නේ කොහොමද මම මේ ඔක්කොම අල්ලාගෙන ඉතින් මම දැන් දන්නවා මැරෙනකොට මේ ඔක්කොම අදහන්න දෙනවා ඒ නිසා බන්ධනේ බැඳීම මේ ඇටැච්මන්ට් මේ මගේ සිදු කරන්නේ නැහැ කියලා ඒත් සතුටුමත් වෙනවා මේ විදිහට සමාජයේ සිදුවන නැති ධර්ම ඇති කර නැති ගුණ ධර්ම ඇති කරගෙන අද නැති කියන මහත් වූ ධර්ම අයින් කරලා සුපකට කරගන්න පුළුවන් මේ විදිහට කටයුතු කරගෙන යන තුලින් විදර්ශනා භාවනා කියන යම් කිසි ප්‍රතිඵලයක් ලැබුණා නම් තෝරන්නා නම් අද වශයෙන් සත්‍යයේ තියෙන නිසා කියලා ප්‍රස්තාව සම්මෝධ ධර්මයෙන් නිදහස් කියලා ප්‍රතිපාදනය කරනවා. ඒ බව නැති ආත්ම හතකින් මෙහා ඈතට තියෙන සංස්කාරයෙන් නිදහස්. අයි ආත්මහතයි උපරිමාතයි මොකදනේ ඒකට ආන්න මතක තියලා තියෙන සංස්කාර රූපින්ම මම නිදහස් කියලා කතරවන්න පුළුවන්. මම මේ සතර අපායේ නිදහස් කියලා කතරවන්න පුළුවන්. මේක මේ නිදහස් පහලින් ගන්න පුළුවන්. කතරගාමයේ මොකද ඕලාරිකෝ කාමලාදී ඕලාරිකෝ පටිගේදන සංවර්ධනයෙන් නිදහස් කියලා කතරවන්න පුළුවන්. ආත්ම දෙකක සීමා වන උත්සන්න දේවල් වලින් මම දෙන බුදු සංස්කාර ස්වභාවයෙන් නිදහස් ආත්ම දෙකක් අදගෙන කතරවන්න පුළුවන්. අනාගාමයේ කෙනෙක් වෙන කාමලාද පටිගේදන සංවර්ධන දෙකම මගේ සිතට නැත නූපදන ආකාරයෙන් නිදහස් කියලා දක්වන්න පුළුවන් ඒ නිදහස් භාවය දක්වන්න පුළුවන් සුද්ධාවාසයක නැවත ඉතිරි හැදෙන මේ කාම ලෝකයෙන් මම සම්පූර්ණයෙන්ම නිදහස් කියලා සම්පූර්ණයෙන් ඒ භාවනාව විකසන්න පුළුවන් සමහත්යේ කෙනෙකුට නිදහස් භාවය ගැන කියන්න තියෙන කාරණා මෙතෙක් කියලා සීමා කරන්නට ඒකදී රූපරාග රූපරාග මාන උද්දච්ච විඥාන සංයෝජනවලින් නිදහස සංස්කාරයෙන් නිදහස නාටකදී නිදහස කොහොම දුකින් නිදහස ආදී විවිධ ආකාරයෙන් ඒවා තියෙනවා එහෙම සිතවත් අතුරුවන් කරනවා මේ නිදහස් භාවය දක්වන්න පුළුවන් මේ ආකාරයෙන් විමුක්ත කියන එකේ ඉතාම පහළම මට්ටමේ ඉඳලා මුලින්ම මට්ටම දක්වා විවිධ අවස්ථා තියෙනවා ඉතින් අපි මේ සෑම අවස්ථාවකම තමාගේ පිටපත් කරගන්නට පුළුවන් කියන කතාව නෙවෙයි මේ අපි අදහස් කළේ. Tamanta හැකි පමණින් යම් නම් දේවල් වලින් පිට නිදහස් කරගන්නට බලන්න. මේ සියලුම දේවල් නිදහස් කරගත්තාන් පස්සේ තමාට පුළුවන්කම ලැබෙනවා කියන සංස්කාර ධර්ම සම්පූර්ණ මතහරින්නට. බුදුහාමුදුරුවෝ දක්වන බුදුහාම මේ සියලුම සංස්කාර ධර්ම නානන්දිකේ සබ්බේ ධම්මා විකේ නානන්දිමේ සාවිතයි. කිසිම සංස්කාර ධර්මයක් අල්ලන්න දෙන්නේ මහන්නේ කියන්නේ. නාමයක් සම්බන්ධයෙන් වාසකම් පස්සාන පාන්නය කරගන්න ගොඩක්ම මේ සියල්ලම අතහරින්න නැති නඹරට කවදාව නෝන් ලබන්නට බැහැ මානෙ කියන කයක අදහස. මෙතකින් ලෝකේ උපාදී ටිකවට බුදුහාමුදුරන් ප්‍රකාශ කරනවා මේ ලෝකේ කිසිවක් උපාදාන කරන්නට එපා මහණෙනි කියන කරුණියස්සේ එතකොට මේ විදිහට අපට මේ සංස්කාර ලෝකයේ දේවල් අතහරින්නට පුළුවන් නම් ඇත්ත ඇති කියන දැකලා බලෙන් ඕනෑකම ඉන්නට හැරෙනවා නෙවෙයි අතහරිනවා නෙවෙයි සිතින් අතහැරී යන තත්ත්වයේ උත්සත වෙනවා ඒ තත්ත්වයේ උද්ගත වෙන එකක් මුක්ත කරගන්නට පුළුවන් ඒක කිසිසේත් ඒක සත්‍යයක් ඒක නිසා ධර්මදුරතෝ තමන්ගේ සිත තුළ යම් යම් අඩුපාඩු තියෙනවා නම් මෙතෙන් නිවන් යාමට අවශ්‍ය පැත්තට සිටියසු වෙනදාන් වල අඩුපාඩු තියෙනවා අනිත් ඒ අඩුපාඩු ටික ටික ටික ටික කඩා ගන්න බලන්න ඒ අදුපාඩුවකින් ප්‍රධාන වශයෙන් මාර්ගය සාමාජික අංගයක්. සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්බන්ධ, සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අනුව අටවත් පරමන්තුරු ප්‍රයෝජන කරගන්න බලන්න. ඊළඟට දින කරගන්නකොට අනිත් සෑම රෝගියෙක් දෙයක්ම සමාධියට පිටත නිරායාසයෙන් දිනනවා. ඒක දින කර ගැනීම තුළින් සමාධියට මුදල් භාවයට පත් කරගන්න පුළුවන්. එහෙම සමානුකූල නිදහස් භාවයට පත් කරගත්තාට පස්සේ සියලුම දෝෂයෙන් නිදහස් වෙන දේශේ නිසා සුළු මෝහයෙන් නිදහස් වෙලා ඊතරාගේ දීපදවස දීප මොහොතක් තත්ත්වයට පත් වෙලා සීනා ධාතුවට පදන් කරගෙන සටන් කරන යන ආකාර මුස්තක්ෂාටි මගේ ධාතුවේ සේවනා කළේ දෙකලා ඊට පස්සේ කරන්න දෙයක් නෑ මේ තමයි අන්තිම ආඥය කියලා සැලසෙන්න පුළුවන් වාස්තනාවක් තත්ත්වයේ මේ සම්බන්ධතාවම උදා වූ වාසනා ආශිර්වාද කරන අපි මේ දේශනාව කරන්නේ කියන දේ ගැන අපි කියනවා ආදාසකාරී කියන පාඩේ කියන ආදාසකාරී කියන මස්තවාදී වානාවන විකාපන සම්මෝහ සාජන්න සංසාරණ ආදාසකාරී මස්තවාදී වානාවන විකාපන සම්මෝහ විකාපන සම්දේශන ආදාසකාරී මස්තවාදී වානාවන විකාපන සම්මෝහ සාජන්න සංසාරණ කරන්නේ සාපනේ කන්නා කියන සම්මෝහ මානි බාල සමාධි උපතම් සමාධි හොතේ ආරම්භාන් පත්‍යා ඉදම් මේ පුණ්‍ය ආසවක්ඛ්‍යාවානෝ සම්බදස්සා පමුණුසතු මේ කොටසේ මොකදද සක්ුන්නේ වෙන අපතන සේවා පරිවය හත්සක් සේවා ප්‍රාථමික පරිදි මොනිටා කොමඩන් මේකතාවෝ සේවා වර්ණන ඒවා දිවාදන සේවිස්තව මසන්නදා අපතාරණ මතකාරෝ ගන්නා ගන්නම් සියායි වන්නා බලන් ආරෝග්‍ය සම්පත්තිය සම්බ සම්පත්තිය සෝනිබ්බාන සම්පත්තිය ඥාතේ සම්බුද්ධෝ